ඊට අමතරව බොහෝ දෙනා ධර්ම ගැටලුත් අප වෙත යොමු කරනවා. ඒ සඳහාත් අපේ හැකියාවරෙන් පිළිතුරු සැපයීම සිදු කරනු ලබනවා. ඉතින් ඔබට ඇතිවන ඕනෑම භාවනාව සම්බන්ධයෙන් ගැටලුවක් යොමු කරලා ධර්මානුකූලව එයට අවශ්‍ය උපදෙස් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ කමඨහන වැඩසටහන ඔස්සේ. ඉතින් අද දවසේදීත් අපිට ප්‍රශ්න ගැටළු රාශියක් යොමු වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ ප්‍රශ්න ගැටළු පිළිබඳව සාකච්ඡා කරන්නට. පළවෙනි ප්‍රශ්නය හැටියට පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච දල බල ධර්ම අතර වෙනස කුමක්ද? උපදවා ගන්නා ප්‍රතිපදාව කුමක්ද කියන එක පිළිබඳව විමසා තියෙනවා. ඒකට පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච බල ධර්ම අපි දන්නවා සද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, ඒ වගේම සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය කියන සද්ධා, වීරේ, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ හැටියට මේ ධර්ම පහ තමයි හඳුනාගන්නේ. බල ධර්මම කියන්නේ මොනවද කියලා බැලුවොත් ඒ සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මෙතනදී මේ ඉන්ද්‍රිය සහ බල අතර තියෙන වෙනස මොකක්ද? ඒ ඉන්ද්‍රිය ධර්මයෝම තමයි බල ධර්ම බවට පත් වෙන්නේ. එතකොට සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්, සද්ධාව බල ධර්මයක්. ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ ඉන්ද්‍රාර්ථයක් සිද්ධ කරන නිසා. ඒ කියන්නේ යම්කිසි ප්‍රධානියෙකුගේ එතන ඉන්න ඉන්ද්‍ර කෘත්‍යයක් සිද්ධ කරනවා. ප්‍රධාන කෘත්‍යයක්. ඒ කියන්නේ එතන තියෙන ප්‍රධානියා එතන තියෙන අධිපතිත්වයේ පතුරවන කෙනා තමයි ඒ අදාළ ධර්මය. නිසා ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අපිට ඒ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍ර කෘත්‍යය સિદ્ધ කරන නිසා. එතකොට අපි මුනීන්ද්‍ර කියලා කියන්නේ. එතකොට ඒ මුනීන්ගේ නායකත්වය කියන එක තුළ තමයි මුනීන්ද්‍ර කියලා කියන්නේ. එතකොට අපිට මේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ඒ ශ්‍රද්ධාව තමයි ඒ ධර්මයන්ගේ ප්‍රධානත්වය ගන්නෙ. ඒ වගේම වීර්‍ය සති සමාධි ප්‍රඥාදී මේ ධර්මයන් විටින් විට විටින් විට මූලිකත්වයේ ගනු ලබනවා. ඒක තමයි ඉන්ද්‍ර කෘත්‍ය සම්පාදනය කරනවා කියලා කියන්නේ. ඉන්ද්‍රාර්ථයක් સિદ્ધ කරනවා කියලා කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. බල ධර්ම කියලා කියන්නේ මොනවද? ඒ ඉන්ද්‍රියෝම තමයි බල ධර්ම බවට පත් වෙන්නේ. ඒ සද්ධාදී ඉන්ද්‍රිය පහම තමයි බල ධර්ම බවට පත් වෙන්නේ. මේක හරි සරලව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. යම්කිසි ආයතනයක ප්‍රධානියෙක් ඉන්නවා නම් යම්කිසි ආයතනයක ප්‍රධානියෙක් ඉන්නවා නම් අන්නේ ප්‍රමුඛ ප්‍රධානියා තමයි ප්‍රධානියා විදිහට දකින්නකො ඉන්ද්‍රිය ධර්මය. එතකොට ආයතනයක ප්‍රධානියෙක් හිටියට වැඩක් නැහැ. ඔහුට ක්‍රියාත්මක වීමෙහි බලයක් නැත්තම්. ඔහුගේ නිලයටත් යම්කිසි බලයක් තියෙන්නට ඕනේ. අන්න එබඳු ආකාරයකට අනිත් ධර්මයන් පාලනය කරමින් ඒ පවත්වන ගතියට කියනවා බල ධර්මයක් බවට පත් වෙනවා කියලා. ඒකට ඉන්ද්‍රිය ධර්මයකට අවශ්‍ය විදිහට තියෙනවා එතනම තමයි ඒක බල ධර්මයක් බවට පත්වීම බල ධර්මයක් විදිහට යෙදීමත් සිද්ධ වෙන්නේ. ඒකට ඉන්ද්‍රිය ධර්මයෝ බල ධර්මයෝ කියලා අපිට මේ ධර්ම දෙක කොටස් දෙකක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. වචන විදිහට ගත්තාම ශ්‍රද්ධාව ශ්‍රද්ධාවම තමයි මේ තැන් දෙකේදී. හැබැයි ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් විදිහට යෙදෙනකොට ඒ හිතේ බලපැවැත්ම සිද්ධ කරන ශ්‍රද්ධාව කියන දේ ප්‍රධාන වශයෙන්. ඒතකොට එතන බහුලීකృత වෙනකොට ශ්‍රද්ධාව කියන දේ බලවත්ව උපදිනකොට අපි ශ්‍රද්ධා බලය කියලා එකට හඳුන්වනු ලබනවා. එතකොට ඉන්ද්‍රිය කියලා කියන්නේ අපි උපදව ගන්න දේ ඒකට අවශ්‍ය බලය ලබා දීම බලවත් භාවය ඇති කරලීම අනිත් ධර්මයන් વિશેහි බලපාන බලපෑමක් ඇති කරන්නට පුළුවන් වෙන විදිහට එය දියුණු කිරීම තමයි බල ධර්මයන්ගෙන් සිද්ධ වෙන කාර්ය බවට පත් වෙන්නේ. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් අපිට රළු විදිහට ගත්තොත් මේ දෙක අතර තියෙන වෙනස හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ උපදව ගන්නට තියෙන ප්‍රතිපදාව තමයි අපි ඉස්සෙල්ලාම මේ ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නට ඕන. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? එතකොට ශ්‍රද්ධාවේ තිබෙන ස්වභාවය මොකද්ද? ඒකේ ලක්ෂණය මොකද්ද? රසපච්චපට්ඨාන පදත්තාන ආදී දේ මොකක්ද? ශ්‍රද්ධාව පිළිබඳව අපි හඳුනා ගන්නවා. ඒ වගේම වීරය පිළිබඳව හඳුනා ගන්නවා. සිහිය පිළිබඳව හඳුනා ගන්නවා. සමාධිය පිළිබඳව හඳුනා ගන්නවා. ප්‍රඥාව පිළිබඳව හඳුනා ගන්නවා. මේ ධර්ම ටික පිළිබඳව ඊටාම හොඳින් හඳුනාගෙන ඒ ශ්‍රද්ධාදී ධර්මයන් ඉපදීම සඳහා වැඩි දියුණු කිරීම සඳහා භාවිත කරන්නට ඕනේ ක්‍රමවේද පිළිබඳවත් අපි ඉස්සෙල්ලා දැනගන්නවා. ඒකට දැන් අපි සාමාන්‍යයෙන් කතා කළොත් දල වශයෙන් ශ්‍රද්ධාව කියන ධර්මය දියුණු කරන්නට බලවත් වන්නට හේතු වෙනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී මේ භාවනාවන් ශ්‍රද්ධාව උපදවන්නට සහ ශ්‍රද්ධාව දියුණුවට පත් කරන්නට උපකාර කරනු ලබන භාවනාවන් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ භාවනාවන් වඩනකොට මේ භාවනාව දියුණු කරනකොට නූපන් ශ්‍රද්ධාව උපදිනවා. උපන් ශ්‍රද්ධාව වැඩි දියුණු බවට පත් වෙනවා. එනිසා අපි දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන්නට කැමති කෙනෙක් එයා කරන්නේ ප්‍රඥාදීන්ද්‍රිය ධර්මයන් දියුණු කරන පැත්තට අවධානයක් යොමු කරනවට වඩා එයා උත්සාහවත් වෙනවා නැවත නැවත නැවත නැවත අර බුද්ධානුස්සති ආදී ධර්මයන් දියුණු කිරීම තුළ එහි සිත නිශ්චල කර ගැනීම තුළ දහම් කරුණ ආදී දේවල් තුළ තමන්ගේ ශ්‍රද්ධාව පිහිටවා ගැනීම තුළ එහි මනස මෙහෙවීම තුළ සංඝයා පිළිබඳව තමන්ගේ මනස පිහිටවීම තුළ ඒ පිළිබඳව තමන්ගේ මනස මෙහෙවීම තුළ තමන්ට පුළුවන්කම තියෙනවා ප්‍රතිපදාවක් විදිහට අර ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මයන් ධර්මය උපදව ගන්නට වැඩ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ශ්‍රද්ධා සම්පන්න හිතින් යුක්තව යම්කිසි කායික වාචසික මානසික ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙනකොට අනේ හිතේ අනිත් ධර්මයන් අභිභවා බලවත් නැගෙන චෛතසික ධර්මය හැටියට අපිට ශ්‍රද්ධාව හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්මයක් විදිහට භාවිත කරන්න පටන් ගත්ත එක නැවත නැවත බහුලී කර්මයේ තුලින් අපිට ඒක බල ධර්මයක් විදිහට නැවත නැවත උපදිනවා නැගෙනවා හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි මේ ධර්මයන් වඩන්නට තියෙන මාර්ගය බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි වීරය කියන දේ. වීරයත් ඉන්ද්‍රිය ධර්මයක් වෙනවා. ඒ වගේම වීරය බල ධර්මයක් බවට පත් වෙනවා. එතකොට වීරය කියන ධර්මය දිනු කරලීම සඳහා අපි මනස මෙහෙවන්නට ඕනේ. මරණ සති ආදී දේවල් ඒ වගේම තාන සූත්‍රයේදී කතා කරන ඒ ස්ථාන පිළිබඳව මානසිකාරය කිරීම ආදී දේවල් තුලින් අපාය බහපච්ච වෙක්කනතාවය ආදී මෙනෙහි කිරීම තුලින් ඒ වගේම ශාස්ත්‍රඥහන්සේ පිළිබඳව මෙනෙහි කිරීම තුලින් ඒ වගේම දායජ්‍ය මහතතාවය මෙනෙහි කිරීම තුලින් අපාය බහපච්ච වෙක්කණය සිද්ධ කිරීම ආදී තුලින් අපි වීරය උපදව ගැනීම සඳහා නැවත නැවත වෑයම් කරනවා උත්සාහවත් වෙනවා. ඒ තමයි වීරිය ඉන්ද්‍රිය උපදව ගන්නට තියෙන ප්‍රත්‍ය වැඩේ කරන්න තියෙන දේ ප්‍රතිපදාව. ඒකට ඒ විදිහට අපි වීරිය උපදව ගන්නකොට ඒ උපන් වීරිය බලවත් බවට පත් වෙනව නැවත නැවත බහුලීකරණය කරනකොට එය හඳුනා ගන්නට තියෙන්නේ කොහොමද? කායික වාචසික මානසික ක්‍රියාකාරීත්වයන් තුළ අකුසලයට බර නොවි කුසලයේ තුල තම මනස පිහිටවන්නට දරන නැවත නැවත වෑයමක් තියෙනවා නම් ඒ තමයි වීරයෙහි බලවත් බව ඇතිවීම. ඒතට නූපන් අකුසල් නූපදවන්නට උපන් අකුසල් දුරු කරන්නට ඒ වගේම නූපන් කුසල් ඉපදවීමට උපන් කුසල් වැඩි දියුණු කිරීම සඳහා සිතෙහි වෙසසින් නැමීමක් තිබෙනවා නම් අන්නේ හිතෙහි පවත්නා වෙසසින් නැමීම හිත ඒ මත පිහිටීම කියන දේ පිනතුනේ අපිට මෙතනදී බොහෝ උපකාර කරන වීරීන්ද්‍රිය සම්පාදනය කර ගැනීම සඳහා මේ එක එක ඉන්ද්‍රිය ධර්මයට අපිට වෙන වෙනම දේශනාව ගානේ කතා කරන්න පුළුවන් දේවල්. හැබැයි මේ තාම සංක්ෂිප්තව මේ ඔබට මේ ප්‍රතිපදා මේ ඉන්ද්‍රියන් කොහොමද වඩන්නේ කියන එකට අවශ්‍ය මනස මෙහෙවන්නේ කොහොමද කියන එකට අවශ්‍ය කරුණු ටික ගොනු කරගන්නට තාම කෙටි මේ කියන කරුණු ටිකක් විතරයි. ඒ වගේම තමයි සතිය කියන දේ. සිහියනේ. සිහිය ඊටමත් වැදගත් මංගයක් නේ අපිට මේ ශාසනයේ තාම වැදගත් දෙයක් තමයි සිහිය කියන දේ. සිහිය කියන අංගය සතිංච කෝහම් වික්‍රේ සබ්බත්තිකං වදාමි කියලා දේශනා කළේ. මහන්නේ මම මේ සිහිය කියන එක හැම තැනකටම දේශනා කරනවා කියන. ඒ සියලු තැන තැනකටම අදාළ කරලා පෙන්නපු සිහිය අපේ ජීවිතය තුළ අපි සති ඉන්ද්‍රිය ධර්මයක් විදිහට පුරුදු කරන්නට පටන් ගන්නවා. සිහිය නැති කෙනෙක් මොකද කරන්න ඕනේ? එයා සිහිය පුරුදු කරන්නට පටන් ගන්න ඕනේ. භාවනාව ඇතුලේ කායගත සතිය තුළ පුරුදු වෙන්නේ සිහිය. කය අනුව සිහි පැවැත්වීම සිද්ධ කරනවා. සති නිමිත්තෙහි හිත පැවැත්වීම සිද්ධ කරන්න පටන් ගන්නවා. සිහිය තමයි එතන වැඩෙන්න පටන් ගන්න. ඒක සති ඉන්ද්‍රිය ධර්මයක්. ඒක බහුලීකృత වෙනකොට හැමතැනකම සිහියෙන් යුක්තව තමන්ගේ ක්‍රියාකාරීත්වයන් පවත්වන්න පුළුවන් වෙනකොට ඒක බල ධර්මයක් බවට පත් වෙනවා. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. චිත්ත ඒකාග්‍රතාවය උපදවා ගැනීම සඳහා අපිට පුළුවන්කම තියෙනවා ඒ උපදවා ගැනීමට අවශ්‍ය වෙන භාවනාවන් සිද්ධ කරන්නට ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් බුද්ධානුස්සතිය වෙන්න පුළුවන් මේ විදිහට විවිධ කමඨහන් භාවිත කරමින් අපිට පුළුවන්කම තියෙනවා මේ භාවනාව කියන දේ සිදු කිරීම තුළ නූපන් සමාධිය උපදවන්නට උපන් සමාධිය ඒ විදිහටම පවත්වන්නට භාවිත කරන්නට දිනු කරන්නට අපිට පුළුවන්කම තියෙනවා එතකොට මේ ආකාරයට සමාධිය ඉපද වීම සඳහා සමාධි භාවනාවක් අපි සිද්ධ කරන්නට අවශ්‍යයි. ඒ වගේම ප්‍රඥාව පිළිබඳව කතා කරනකොට අපිට ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් විදිහටත් බල ධර්මයක් විදිහටත් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අපි ධර්ම මනසිකාරයන් කරනකොට ධම්මානුපස්සනාව ආදී වඩනකොට දියුණු කරනකොට ප්‍රඥා ඉන්ද්‍රිය ටිකෙන් ටික දියුණු වෙන්නට පටන් ගන්නවා. ඒකට ප්‍රඥා ඉන්ද්‍රිය ටික ටික දියුණු වෙන්න පටන් ගත්තාම ඒ ඒ සිතෙහි ඒ ඒ ධර්මයන් හඳුනා ගනිමින් නුවණ ප්‍රබල වෙනකොට අපි කියනවා ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් විදිහට වගේ මෙතන ඉන්ද්‍රිය බලවත් භාවයටපත් වෙලා ඒක බල ධර්මයක් විදිහට හිතේ කෘත්‍ය සම්පාදනය කරනවා. අනේ නිසා එතනදී අපි කියන බල ධර්මයක් කියලා ඒ සඳහා ඔබ ධර්ම සම්මර්ෂණයන් සිද්ධ කරන්නට ඕනේ. පංච පාදානස්කන්ධ ධර්මයන්, ආයතන ධර්මයන්, ඒ වගේම මේ නාම රූපාදී ධර්මයන් පටිච්චසමුපාද ධර්මය මේ ආදී දේවල් පිළිබඳව ඔබට මානසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා නුවණින් විමසන්නට පුළුවන්කම තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කිරීම සඳහා ඒ තමයි ප්‍රතිපදාවක් විදිහට ඔබට අද ක්‍රියාත්මක වන්නට පුළුවන්කම තියෙන පැතිකඩ බවට පත් වෙනවා මෙන්න මේ කියපු ආකාරයට මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් සද්ධාව වීරය සතිය සමාධිය ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් වෙන විදිහට ඔබට දියුණු කරන්නට පුළුවන්කම තියනවා මේ ප්‍රායෝගික මානසිකාර පවත්තන ක්‍රමවේදයන් තුළ භාවනාවන් තුළ ඔබට පුළුවන් මේ ඉන්ද්‍රිය ධර්මයන්හි දියුණුව උපරිම තලයකට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක බල ධර්මයක් බවටත් එවිට පත් කර ගැනීමෙහි හැකියාව තියෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නයේ හැටියට අපට යොමු වෙලා තියෙනවා පංච උපාදානස්කන්ධයේ උදේවැය සම්මර්ෂණය කිරීමේදී හමුවන අවිද්‍යාව සහ නිබ්බත්ති ලක්ෂණ නොදකීම යන දෙක අතර වෙනස මොකක්ද කියලා. පංච උපාදානස්කන්ධයේ උදේවැය සම්මර්ෂණය කරනකොට හම්බ වෙන අවිද්‍යාව සහ නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියන මේ කරුණු දෙකක් හැටියට කතා කරන්නේ අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ලෝකේ පවතින යථාර්ථය පිළිබඳව නොදන්නාකම. දුක්ඛාදී ධර්මයන් පිළිබඳව ඇත්ත ඇති හැටියට දකින්න නැති වෙනකොට සංකත දුක්ඛ ලක්ෂණයන් අවබෝධ කරගන්නේ නැති වෙනකොට ඒ ස්කන්ධයන් පිළිබඳව කර්ම සකස් කරගෙන ඒ කර්මයට විපාක විදිහට තමයි නැවත ස්කන්ධයන්ගේ පහළ කර ගැනීමක් සිද්ධ කරන්නේ. ඉතින් ඒ ස්කන්ධයන්ට හේතු සම්මර්ෂණය කරනකොට මේ අවිද්‍යාදී හේතු ගැන කතා කරනවා. එතකොට එතන අවිද්‍යාවෙහි නියෝජනය මොකද්ද? අවිද්‍යාවෙහි නියෝජනය තමයි ඇත්ත නොපෙන්වීම, ඒ වගේම වැරදි දෙයක් දැర్శණය කිරීම, වැරදි දෙයක් පෙන්වීම කියන දේ තමයි අවිද්‍යාව අපිට හඳුනා ගන්නට තියෙන ක්‍රමය. එතකොට අන්න ඒ විදිහට අවිද්‍යාව අපි හඳුනා ගන්නකොට නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියන මේ කරුණක් වෙනම දක්වන්නේ. නිබ්බති ලක්ෂණ නොදකීම කියන මේ කරුණ දක්වන්නේ මේ ස්කන්ධ ටික උපදින්නට හේතු වන මේ නිබ්බත්තියට මුල් වුණ නිබ්බත්තියට පදනම වුණ පසුබිම වුණ මේ කරුණ ටික පිළිබඳවම නොදන්නා කමත් හේතුයි. අවිද්‍යාව කියලා කියනකොට ඒ ධර්මයෝ ප්‍රත්‍ය සමු ප්‍රත්‍ය සමவாயෙන් හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව දුක්ඛ ලක්ෂණය පිළිබඳව දන්නේ නැහැ. ඒ වගේම දුක්ඛ සමුදය පිළිබඳව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය හෝ මාර්ගය පිළිබඳව දන්නේ නැහැ. ඒක තමයි එහි යෙදෙන අවිද්‍යාව. නිබ්බති ලක්ෂණ නොදැකීම කියන එක අවිද්‍යාව යෙදුනහම කර්ම සකස් කරගෙන කර්ම සකස් කර ගැනීම ඇතුළත මෙන්න මේ විදිහට තණ්හා උපාදාන ටික යෙදිලයි මෙහෙම ධර්මයක් උපදින්නේ කියන මේ නිබ්බත්ති ලක්ෂණ ටික දකින්නේ නැහැ. නිබ්බත්ති ලක්ෂණ ටික දැක්කනම් ඒක සිඳනවා. ඉතින් නිබ්බත් ලක්ෂණ ටික නොදකින නිසා තමයි මේ ධර්මයේ පිළිබඳව අපිට රැවටීමක් ඇති වෙන්නේ. ඒකට මෙතනදී ඇති වෙන ප්‍රශ්නේ තමයි අන්නේ රැවටීම කියන තැන, මුලාව කියන තැන, එතන තියෙන අවිද්‍යාව කියන දේ සහ මේ නිබ්බත් ලක්ෂණ නොදැකීම කියන දේ මොකක්ද කියන ප්‍රශ්නය සාමාන්‍යයෙන් පැන නැගීම සාධාරණයි. එතකොට මේක තේරුම් ගැනීමේදී අපි තේරුම් ගන්නට ඕනේ අපි අතීත හේතු වශයෙන් කතා කරනවත් උනත් අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ කරුණු ටික අපි අතීත හේතුව පැත්තෙන් කතා කරනවා. ඇත්ත නොදන්නා අතීත අවිද්‍යාව නිසා කර්ම සකස් කරගෙන එයට තණ්හා උපාදාන වශයෙන් හැසිරෙලා කෙලස් ටිකක් ඉලුතු කරගත්ත නිසා මේ විදිහේ ස්කන්ධ ටිකක පහළ වීම සිද්ධ වුණා වර්තමානයේහි ආහාර ප්‍රත්‍ය නිසා ආහාරය අසුරු කරගෙන මේ රූපාදී ධර්මය උපදිනවා ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනා සංඥා සංස්කාර ආදී ධර්මයන් පවතිනවා. නාම රූපය අසුරු කරගෙන විඥානය නාම රූපය ප්‍රත්‍ය කරගෙන විඥානය කියන දේ පවතිනවා. මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේකේ තුනක් අතීත හේතු හැටියට දැක්කා. වර්තමානයේ හැටියට අපි ආහාර ස්පර්ශ නාම රූප ආදී මේ ප්‍රත්‍ය දකිනවා. එතකොට නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියලා කියන්නේ. නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියලා කියන්නේ අර අතීත අවිද්‍යාදී ධර්මයන්ගෙන් හටගත්තා කියන එක පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ කියන එක. වර්තමානය තුල අපිට උපදින දෙයක් තමයි අවිද්‍යාව කියන එක වර්තමාන හේතුවක් විදිහට අර ටිකේ ඇත්ත නිබ්බත් ඉලක්කන ටික නොදන්නාකම නිසා තමයි වර්තමාන හේතුවක් හැටියට අවිද්‍යාව උපදින්නේ. මේ රූපේ උපදින්න හේතු වෙන නිබ්බති ලක්ෂණ ටික දකින්නේ නැති නිසා තමයි වර්තමාන හේතුවක් විදිහට අවිද්‍යාව කියන දේ පදනම් කරගෙන ඒක පවතින්නේ. එතකොට ඒ ඇත්ත නොදන්නා කම නිබ්බති ලක්ෂණ නොදැකීම කියන දේම පදනම්ව තමයි අවිද්‍යාව උපදින්නේ. අවිද්‍යාව භූමිය වෙලා තමයි එතන කර්ම සකස් කිරීම සිද්ධ වෙන්නේ. කර්මයකට තමයි තණ්හා උපාදාන භව වශයෙන් එදීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අවිද්‍යා කර්ම තණ්හා එතකොට මේ මට්ටමින් අපිට ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න හේතු හතරයි අවිද්‍යා කර්ම තණ්හා සහ ආහාර හෝ ස්පර්ශෝ නාම රූප කියන එක. එතකොට නිබ්බත්ති ලක්ෂණ දකින්න නැහැ කියනකොට මේ හටගන්න හේතු වෙච්ච ටික පිළිබඳව වර්තමානයේ හිතෙන අනවබෝධය කියන එක තමයි නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියන එක. ඒ නිසාම තමයි වර්තමාන අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකේ පැවැත්මක් තියෙන්නේ. එතකොට අවිද්‍යාව සහ නිබ්බති ලක්ෂණ නොදැකීම කියන මේ දෙකම එක සමාසන්න කාරණා. එකටම පවතින එකටම යෙදෙන කාරණා. නිබ්බති ලක්ෂණ දකින්නේ නැහැ කියන එකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මෙතනදී ඒක ඇයි විශේෂයෙන් දක්වන්නේ? ඒක විශේෂයෙන් දක්වන්න හේතුව තමයි අවිද්‍යාව කියන දේ සම්පූර්ණම අර නිබ්බති ලක්ෂණ නොදැකීම කියන කාරණාව පදනම් කරගෙන පවතින දෙයක්. නිබ්බති ලක්ෂණ නොදකින තැනක තමයි අවිද්‍යාව කියන එක පවතින්නේ. එතකොට අවිද්‍යාව කියන දේ තියෙනකොට තමයි කර්ම සකස් කර ගැනීමක් තියෙන. කර්ම සකස් කරගත්තාම තමයි අපිට තණ්හා උපාදාන ටික යෙදෙන්නේ. නිසා අවිද්‍යාව කියන එකටත් හේතුවක් හැටියට අවිද්‍යාව කියන එකටත් මූලයක් හැටියට තමයි මේ නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියලා කියන්නේ. ඒක මේ වර්තමානයේ තුළ යෙදෙන දෙයක්. ඒතර අතීතයේදී නිබ්බත්ති ලක්ෂණ නොදැකීමක් තිබුණද කියන එක ගැන අහුවොත් අතීතයේදී නිබ්බත්ති ලක්ෂණ නොදැකීම තිබුණා. හැබැයි ඒක මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ. අවිද්‍යා කර්ම තණ්හා කියන තැනින් අතීත හේතු ඇදීට ඒක පෙන්නනවා. හැබැයි වර්තමානයේ තියෙන ආහාරය, ස්පර්ශය, නාම රූපය මේ වර්තමාන මේ උපදින්න හේතු වෙච්ච වර්තමාන ප්‍රත්‍ය. එතකොට මෙන්න මේ අතීත හේතු ටිකත් වර්තමානයේ තිබුණ මේ ප්‍රත්‍ය ධර්මයක් පිළිබඳව දකින්නේ නැති එක තමයි නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියලා කියන්නේ. එතකොට නිබ්බත්ති ලක්ෂණ දකින්නේ නැති වෙනකොට අර පංච උපාදානස්කන්ධය ආශ්‍රව උපාදානයෙන් ඇසුරු කරන්න පුළුවන් විදිහකට පවතිනවා. එතකොට අර නිබ්බත්ති ලක්ෂණ දකිනවා කියන තැනදී අවිද්‍යාවට අවශ්‍ය භූමිය උපදින්නේ නැහැ. අවිද්‍යාවට අවශ්‍ය පදනම සකස් වෙන්නේ නැහැ. යථාභූත ඥාන දර්ශනයේ එළඹ සිටින නිසා. එතකොට අපි ගත්තොත් මේක අතර දුරස්ත බවක් ඇත්තේ නැහැ. අවිද්‍යාව සහ නිබ්බත් ඉලක්කන නොදැකීම කියන එක අතරතුර ගොඩාක් දුර බවක් ඇත්තේ නැහැ. ඊටාම සම ලක්ෂණයක් තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒ නිබ්බත් ඉලක්කන නොදැකීම කියන දේ මුල් කරගෙන තමයි අවිද්‍යාව කියන දේ ගොඩනැගීම සිද්ධ වෙන්නේ අවිද්‍යාව කියන දේ පැවැත්ම පදනම සකස් වෙන්නේ ඒ නිසා මේ දෙකම එක එකම කාරණාවක් විග්‍රහ කරන්නට යෙදෙන එක හා සමාන වෙනත් වචන දෙකක් හැබැයි මේ දෙකේ කරන කෘත්‍යයන් මේ දෙකෙන් කරන වැඩ කොටසේ පුංචි වෙනස්කම් තියෙනවා. ඒ නිසා තමයි ඒක වචන දෙකක් විදිහට වෙන වෙනම සංග්‍රහ කළේ වෙන වෙනම දක්වලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට අපිට යමු වෙනවා සෝවාන් අංග හතරෙහි දැක්වෙන ධම්මානුධම ප්‍රතිපදා වඩන ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න කියලා. ඒ සඳහා යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම ප්‍රතිපදාවත් අතර වෙනස කුමක්ද කියලා. එතකොට මේ සෝතාපට්ටි අංග පිළිබඳව කතා කරනකොට කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව එතකොට යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියනකොට යෝනිසෝ මනසිකාරය කියන එක ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එකට ආසන්න කාරණාවක් බවට පත් වෙනවා. යෝනිසෝ මනසිකාරය. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනකොට එතන සම්පූර්ණයෙන්ම ඒ ධර්මයන්ට අනුරූප වුණ ධර්මයන්ට අනුලොම්ව යන තමන් පවත්වන මාර්ගය තමන් වඩන ප්‍රතිපදාව. එතකොට මේ ධර්මානුධම්ම ප්‍රතිපදාව ඇතුළේදී ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? සම්පූර්ණම සීලයට අවශ්‍ය දේ ඒ කියන්නේ කායික වාචසික මානසික සංවරය ඒකත් ධම්මානුධම්ම ප්‍රතිපදාව තමයි. ඊට පස්සේ යම් කිසි කෙනෙක් වඩන සමාධිය ඒකත් ධර්මානුධම්ම ප්‍රතිපදාවම තමයි. ඒ වගේම යම් කිසි කෙනෙක් වඩන ප්‍රඥාව තියනවා නම් උපදවන එතනක් තියෙන ධර්මානුධම්ම ප්‍රතිපදාවම තමයි. එතකොට යෝනිසෝ මනසිකාරයේ උපකාර කරගෙන තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව හැම වෙලාවකදීම තියෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා හැටියට අපිට ත්‍රිශික්ෂාවක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා ඒක යෝනිසෝ මනසිකාරයේ උපකාරයේ ලැබගෙන තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව හැම වෙලාවකදීම සිද්ධ වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ දෙන්නේ නැති තැන්වල ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ඇත්තේ නැහැ යෝනිසෝ මනසිකාරය පැවැත්වීම ඇතුලේ සම්පූර්ණ වෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් එනිසා මේ දෙකම සෝතාපට්ටි අංග හැටියට වෙනම දක්වනවා. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. භාවනාවට හිත යොමු කළ විට සමහර අවස්ථාවල දැඩි වේදනාවක් හටගන්නවා. නමුත් වේදනාවක් ඇතිවීමට ස්පර්ශයක් ඇති වූ බවක් හැඟෙන්නේ නැහැ. වේදනාව කෙරෙහි සිත යොමු කළ විට වේදනාව වැඩි වී නැවත අඩු වෙන බවක් දැනෙනවා. මේ හේතුඵල ධම අනුව විග්‍රහ කරගන්නේ කොහොමද කියලා භාවනාවට හිත යොමු කරනකොට ඇතිවෙන වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව කියන දේ මූලික අධීරයේදී ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක් කියන එක ගැන මෙනෙහි කලේ නැහැ කියලා ගැටලුවක් ඇත්තේ නැහැ. ඔබේ භාවනාවටම අවධානය යොමු කරගන්න. මොකද කායික වේදනාවන් පිළිබඳව අපි නැවත නැවත සිහිය යොමු කරන්නට යෑම තුළ සමහර වෙලාවට අපිට මේ චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගැනීම හෝ ඒ විශේෂෙහි වෙනම නුවණ පවත්වා ගැනීමට ප්‍රායෝගිකව ඔබට අපහසු වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඒක ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව ඔබ සාමාන්‍යයෙන් පවත්වන භවනා මානසිකාරය තුළම සිහිය පවත්වාගෙන යන්නට උත්සාහවත් කිරීම වඩා වටිනවා. හැබැයි ඔබ යම් අවස්ථාවකදී කායික වශයෙන් පවතින වේදනාව කියන තැන විදර්ශනා මානසිකාරයකට යොමු කරනවා නම් එතන ස්පර්ශය කියන දේ අර බාහිරින් යමක් ඇවිල්ලා අපේ කයට ගැටෙනවා වගේ අපිට වඩාත්ම රළු විදිහට ඒක දැනෙන්නේ නැහැ. මොකද එතන තියෙන්නේ අපිට කායික හෝ වේදනාවක් ඇති වෙන තැනක අභ්‍යන්තර ස්පර්ශ වී අස්පර්ශයක් තමයි තියෙන්නේ. ඒක අභ්‍යන්තරව ඇති ඇති වෙන ස්පර්ශයක්. ඒ නිසා අපිට ඒක රළු වශයෙන් දැනෙන්නේ නැහැ. ඒක අපිට දැනගන්න තියෙන කොහොමද? ඊටමත් සූක්ෂම විදිහටනේ අපිට දැනගන්න තියෙන්නේ. දැන් කයට බාහිරින් ඇවිල්ලා දෙයක් ගැටුණා කියලා කිව්වත් ඔය ගැටෙන තැනක අපිට එතන සිද්ධ වෙන සූක්ෂම ක්‍රියාවලිය පිළිබඳව අපිට අවබෝධයක් ඇත්තේ නැහැ. නිකන් හිතන්නකෝ රූපය කියන එක මේ සතර මහා ධාතුන්ගෙන් යුක්ත ධර්මයක්නේ. ඒකට ඒ සතර මහා ධාතුවක මේ මේ අපි ගත්තොත් රූප කලාපයක් කියන එක ඉතාමත් කුඩා දෙයක්නේ. ඒකට මේ ඒ විදිහේ කලාප කෝටි ගණනක් පිරුණු කලාප වලින් සකස් වුණ මේක සමූහයක් නැවිලා කයට ගැටෙන එක තැනකට ගැටෙන්නේ අපිට වේදනාවක් උපදින තැනක පිටින් ඇවිල්ලා ස්පර්ශ වෙනකොටත් එතකොට එහෙම තැනකදී ස්පර්ශ වෙනවා කියනකොට දැන් එක කලාපයකට ඇවිල්ලා දැන් කාය ප්‍රසාදයට තමයි ඇවිල්ලා ස්පර්ශ වෙන්නේ. එක කලාපයකට ඇවිල්ලා අර ගොඩාක් ස්පර්ශ වෙන්නේ එක කලාපයකට එක කලාපයක්නේ ගැටෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ප්‍රමාණයට තමයි ස්පර්ශ වෙන්නේ. ඒත් එක කලාපයක් අනෙක් කලාපයක් දන්නේ නැහැ. ඒ කලාපය අනෙක් කලාපය දන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රසාද සමූහය ඇසුරු කරගෙන සිත් උපදිනකොට අර ඒ එහි ගැටුණු දේ පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපිට අභ්‍යන්තරව අපිට ඇති වෙන කායික වේදනාවක් උපදින තැනකදී ඒ අභ්‍යන්තරව ඇති වෙන්නේත් මොකක්ද? ඒකට ඇති වෙන්නේත් අභ්‍යන්තරවම කාය ප්‍රසාදයේ තියෙන තැනකට ස්පර්ශම තමයි මූලික වෙන්නේ. ඒ කියන්නේ බාහිර තියෙන සතර ධාතුවම තමයි එතනදී කාය මේ ප්‍රසාද රූප කියන එකට ස්පර්ශ වීම සිද්ධ වෙන්නේ. බාහිර කියන එකෙන් එතනින් අදහස් කළේ තමන්ගේ කය නෙමෙයි කියන එක නෙමෙයි. හිතන්නකෝ කය කය ඇතුලේ තියෙන වායෝ ධාතුවේ තදවීම නිසා වේදනාවක් උපදිනවා කියලා හිතන්නකෝ. ඒකට කායිකව තියෙන වායෝ ධාතුව කියන එක ඒක කම්මජ හෝ චිත්තජ හෝ ඍතුජ හෝ ආහාරජ වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට යම්කිසි දෙයකින් නිසා ඉපදුණු ඒ වායෝ ධාතුවේ තදවීම නිසා වායෝ ධාතුවේහි තියෙන ක්‍රියාකලාපේ නිසා අපි වායෝ ධාතුව කියනකොට දැන් එතන තියෙන ඒ ඒ සතර ධාතුවේම පැවැත්මක් නේ තියෙන්නේ. එක ධාතුවක් විතරක් නෙමෙයි. එතකොට ඒ බඳු ධාතු ටිකක තියෙන පඨවි, තේජෝ, වායෝ කියන මේ කොටස් ටික අර ඒ කර්මජ ඒ කර්මජ කය අසුරු කරගත්ත කර්මජ ප්‍රසාද රූපයන්ට ස්පර්ශ වීම තමයි අභ්‍යන්තරයේදී සිද්ධ වෙන්නේ. බාහිරයේදී සිද්ධ වුනේත් ඒක. අභ්‍යන්තරයේදී සිද්ධ වෙන්නේත් ඒක. එතකොට එතනදී ආධ්‍යාත්මික ආයතනය මොකද්ද? අර කාය ප්‍රසාද ටික. බාහිර ආයතනය වෙන්නේ මොකද්ද? අර කයට ස්පර්ශ වුණා. දැන් අපේ කය ඇතුළෙම සමහර වෙලාවට ස්පර්ශ වුණ රුධිරය වෙන්න පුළුවන්. ඒක මේ වාතය වෙන්න පුළුවන්. අපි වායෝ කියලා කතා කරන තැන කියන්නේ සතර ධාතුම තියෙන එතන. හැබැයි අපි කතා කරන්න අදිමත්ත බවෙන්නේ අපි දැන් බඩ පිපිලා වේදනාවක් ඇති වෙන තැනක් ගන්නකො. එතකොට හුලන්නේ එතන තියෙන්නේ. එතන සතර ධාතුවම තමයි. ඒකට එතන තියෙන පඨවි හෝ තේජෝ හෝ වායෝ කියන මේ ගති ටිකමනේ අපිට මේ ආධ්‍යාත්මික ප්‍රසාදයට ස්පර්ශ වෙලා තියෙන ප්‍රසාද වලට යමක් ස්පර්ශ වුණේ නැත්තම් එහෙම වේදනාවක් අපිට දැනෙන්නේ නෑ. අර හිරිවැටලා ගියාට පස්සේ ප්‍රසාද රූප ඉපදීම අඩු වෙනකොට තමයි වේදනාව දැනෙන්නේ නැතු යන්නේ. කෙස් ගහක අගක් කපනකොට කවුරුත් කෑ ගහන්නේ නෑනේ අඬන්නේ නෑ වේදනාවෙන් රිදෙනවා කියලා අඩන්නේ නැහැ. ඇයි ඒව ඇසුරු කරගෙන අර කර්මජ කායප්‍රසාද රූප උපදින්නේ නැති නිසා. නියපොත්තු නියපොත්තු වගක් කපෙනකොට එහෙම වේදනාව එහෙම දැනෙන්නේ නැහැ. ඒව ඇසුරු කරගෙන කායප්‍රසාද රූප උපදින්නේ නැති නිසා. එහෙනම් වේදනාව උපදින්නේ කොතෙන්ද? කායප්‍රසාදයෙන් තමයි. බාහිර ආයතනයක් ඇවිල්ලා ගැටෙන්නේ තව. අපි ඒකට කියන පොට්ටබ්බේ කියලා. පොට්ටබ්බ ආයතනය ගැටෙන කාය ප්‍රසාදයට. ඒ නිසා ස්පර්ශය නිසායි උපදින්න කියන එකේදී මේ කය ඇත්ත කරගෙන මේ කයට බාහිරින් යමක් ගැටෙනවා කියන මට්ටමින් ඔබ තේරුම් ගන්නේ නැතුව ස්පර්ශය කියන එක මේ ප්‍රසාද රූපයන්ටයි මේ පඨවි තේජෝ වායෝ කියන පොට්ටබ්බ රූපය ඇවිල්ලා ගැටෙන්නේ කියන තැනින් ඒක ග්‍රහණය කරගන්න. එතකොට අපිට පේනවා මේ හැම දෙයක්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව උපදින්නේ කියලා. අන්න ඒ විදිහට ඒක දකිමින් ඒ ප්‍රකට කරගන්නට වඩන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ ප්‍රශ්නය අපිට මඟහැර යන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නය හැටියට යොමු වෙනවා. මරණාසන්න මොහොතේදී ඇතිවිය හැකි ශාරීරික වේදනාව විදර්ශනාවට යොමු කරන්නට පුළුවන්ද කියලා මරණාසන්න මොහොතේදී ඇතිවන ශාරීරික වේදනාව කෙනෙකුට විදර්ශනාවට යොමු කරන්න පුළුවන්. හැබැයි විදර්ශනාව නැවත නැවත භාවිත කරලා හොඳටම නුවණ දියුණු කරපු කෙනෙකුට. එහෙම නැත්නම් ඒ ගැඹුරු අවස්ථාවකදී Tamanට ඒ කියන්නේ හිත දුර්වලයි. සිතේ ඉදීම අපි වයසට ගිහිල්ලා තියෙන තැන නම් දුර්වල මට්ටමක තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ වගේ අවස්ථාවක අධික වේදනාවක් ආදී යටපත් කරගෙන තමයි හිතන්න තියෙන්නේ. බලවත් කරපු නැති දෙයකට එහෙම දෙයක් යටපත් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. හිත ඊටාම බලවත්ව ගිය විපස්සනාවක් නැති කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ නිසා ප්‍රායෝගිකව ගත්තොත් ඒක සාමාන්‍ය මනසක් තියෙන කෙනෙකුට එහෙම කරනවා කියන එක පහසුවෙන් කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. හිත නැවත නැවත විදර්ශනාවේහි වඩලා විපස්සනා ඥාන උපදවමින් ඒ මඟ සාක්ෂාත් කරගන්න කෙනෙකුට විදර්ශනාව ඉතාම තරුණ විපස්සනාවේ දක්ෂයෙකුට බලවත් බවට පත් කරගත්ත කෙනෙකුට අන්න ඒ කෙනෙකුට ඒබඳු දැඩි කායික වේදනාවක් ඇති වුණත් විපස්සනා මානසිකාරය තුළ රැඳෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට උඩ ඉහත මිට පෙර කතා කරපු ගැටලුවටම අදාළ කරගෙනම අපි කතා කළොත් කායික වේදනාවක් උපදිනකොට මේක හේතුඵල වශයෙන් අපිට දකින්න යනකොට අපිට ස්පර්ශයනේ ස්පර්ශය මුල් කරගෙන තමයි ඒක ඉපදුනේ. එතකොට ස්පර්ශය මුල් කරගත්ත දෙයට කකුල වේදනා, අතපය වේදනා අපිට තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ස්පර්ශයෙන් හටගත්ත වේදනා ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. අපිට මේක තමයි අපිට දකින්න පුළුවන් දැනගන්න පුළුවන්කම තියෙන. අවිද්‍යා කර්ම තණ්හා කියන අතීත හේතු ටික නිසාත් වර්තමාන ස්පර්ශය නිසාත් මේ වේදනාව ඉපදුනා. වර්තමාන අවිද්‍යා කර්ම තණ්හාවෙන් මේක ඇසුරු වෙන්නේ නැත්නම් මට පේන ස්පර්ශ සමුදය නිසා හටගත්ත ධර්ම ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා එතකොට අනාගතයට මේ විදිහේ ආයතන හදා ගන්නවා කියන එක ස්කන්ධ උපදවනවා කියන එක වෙන්නේ නැහැ කියන නුවණ එතන උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා හේතුඵල ධහම පිරික්සීම ඇතුලේ. එතකොට මරණාසන්න මොහොතේදීත් ඔය කියන දර්ශනය දැඩි වේදනාවක් අපිට උපදින තැනකදී අපිට උපද තියාගන්න පුළුවන් ඔය කියන දර්ශනය ඇතුලේ මනස අපිට නැවත නැවත භාවිත කරමින් තියලා තියන්න පුළුවන් නම් බහුලීකృత කරලා පවත් ගන්න පුළුවන් නම් වෙනතනේ ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙම කෙනෙකුට ඉතාම හොඳින් පුරුදු කරලා තියෙන කෙනෙකුට හිත තියන්න පුළුවන්කම තියෙනවා. ඒක ඔබට ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඔබට මහා ලාභයක් වෙනකොට, ඔබට මහා ලාභයක් ඇති වෙන වෙලාවේදී, ලෝකයා සතුටු වෙන හඬන තැන්වලදී, ඔබට අද දවසේදී යම් කායික රෝග පීඩා තත්ත්වයන් හට ගන්නකොට ඔබට යම්කිසි අයුරකින් ඒක යටපත් කරලා විපස්සනාව ඇතුලේ ඔබේ මනස පිහිටවන්න පුළුවන් කියලා ඔබට පේනවන් පේනවද? එහෙම පේනවා නම් අන්න ඊටත් වඩා සෑහෙන ගුණයකින් එහාට දකින්න මරණාසන්න මොහොතේදී ඔබට ලැබෙන්නට තියෙන අත්දැකීම. එහෙම වෙලාවකදී ඔබේ හිත පැවැත්වන්නට කොච්චර දුරට ඔබට පුළුවන්ද කියන එක ඔබට මේ යම් තක්සේරුවකට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර මට්ටමට එදිනෙදා ජීවිතය ඇතුලේ ඔබට දැඩිව තරහ යන මොහොතක විපස්සනා මානසිකාරයේ තියෙන්න බෑ. ඒ විදිහේ ගැඹුරු විපස්සනාවක තියනවා නම් ඔබට එච්චර එහෙම දැඩි ද්වේෂයක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හිතේ ඒක උපදින්න බෑ. හැම මොහොතකම විපස්සනාවෙන් ඒවා සමතේකට පත් කරන එක විපස්සනාව නුවණක් ඇටියට දෙනවා නම් දැඩි රාග සහිත බවල් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මුලාවටපත් වෙන අවස්ථා වැඩි වෙන්න විදිහක් නැත්තේ නෑ. නිරන්තරයෙන්ම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන තැනක ඒ ඇති කරගත්ත නිවීම, ඒ ලබා ගන්න සැනසීම ඕනම දෙයක් ඉක්මවා යන්නට පුළුවන් තරමේ භාවිත ප්‍රඥාව තිබුණොත් ඔබට පුළුවන්කම තියනවා. මරණසන්න මොහොතේදී ඒ අභිභව විපස්සනාවට හිත තබන්නට. හැබැයි ඒක ඒ විදිහට නොකොට ඔබ ඔබට විපස්සනාවට හිත තබනවා කියන එක බොහොම සරල දෙයක් විදිහට එහෙම सिद्ध කරන්නට නම් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ සක්මන් භාවනාවේදී සහ gedara වැඩ කටයුතු කරන අවස්ථාවේදී පුද්ගල සංඥාව දුරු කිරීමට නාම රූප දෙකක ක්‍රියාවක් කියන එක පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. ක්‍රියාවන් පිළිබඳව ඒ විදිහට මානසිකාරය කළත් විවේකීව ක්‍රියාවක් නොකර සිටින වෙලාවට පුද්ගල සංඥාව දුර වෙන විදිහට මානසිකාරය කරන ආකාරය පැහැදිලි කර දෙන්නේ කියලා. ක්‍රියාවක් කරනකොට වගේම අපි තේරුම් ගන්නට ඕන දේ තමයි දැන් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් මේ කයට එමෙ හිටගෙන ඉඳගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ කය අසුරු කරගෙන සිත් උපද්දවමින් නැවත නැවත සිත් උපද්දවමින් තමයි මේ කය කෙලින් කරගෙන ඉන්නේ. ඒ ආකාරයට කය අසුරු කරගෙන සිත් නැවත නැවත උපදවන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? මේක කඩාගෙන වැටෙනවනේ. ඒකද නිින්ද ගියාම කෙලින් ඉන්න බැරි. නිදාගෙන ඉන්නකොට වෙන්නත් පුළුවන්. ඔබට ඒද මානසිකාරය පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉඳගෙන ඉන්නකොටත් මානසිකාරය පවත්වන්න පුළුවන්කම තියෙනවා. අර අර කියපු ක්‍රමයටම මානසිකාරය පවත්වන්න පුළුවන්කම තියෙනවා. අපිට සවිඥානික බවක් තියෙනනේ කයි. ඒ බවම අරමුණු කරගෙන මේ නාම රූප ක්‍රියාවලිය පිළිබඳව දකින්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් වඩාත්ම පහසුම දේ තමයි එක තැනක ඉඳගෙන ඉන්නකොට මේ කයේ Taman ඉඳගෙන ඉන්න හෝ එක තැනක ඉන්න ඉරියව්ව දිහා හොඳට Tamanගේ හිතෙන් පිරික්සලා මේ කයේ මේ සතර ධාතුක පැවැත්මක් නෙමේ එකක්වත් මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා හිතන්නට නොහැකි හුදු ධාතු මාත්‍රයක් පමණක්මනේ මේ ධාතු මිටියක පැවැත්මක්මනේ කියලා හොඳට ධාතු සංඥාවෙන් තමන්ගේ කය දිහා මානසිකාරය කරමින් පවත්තක් ධාතු සංඥාව තුළ තමන්ගේ කායික මානසික කය පිළිබඳව නුවණ පවත්තන්න මානසිකාරය පවත්තන්න එතකොට ධාතු සංඥාව තමන්ගේ කය පිළිබඳව පවත්නකොට අර කය කෙරෙහි යම් බඳු ආකාරයක පුද්ගල සංඥාවක් තිබුණා නම් අන්න ඒ දේවල් ටිකෙන් ටික ටිකෙන් ටික ඔබට දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා ඒ භාවනාව භාවිත කිරීම තුළ. ඒ නිසා ඉඳගෙන හිටියාම විතරක් නෙමෙයි ඔබට ඕනම වෙලාවක ඒක වඩන්නට දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබ කුමන ඉරියව්වකින් හිටියත් කුමන ආකාරයකට කටයුතු කළත් ඔබට පුළුවන්කම තිබෙනවා මේ ආකාරයට ඒ ඉරියව්ව ගැටලුවක් කරගන්නේ නැතුව භාවනා කරන්නට ඒකෙදි ක්‍රියාත්මක වෙන විදිහට ඔබ සඳහන් කරලා තියෙන විදිහටම ඔබට පුළුවන්කම තියෙනවා ඉරියව් පැවැත්ම ගැන අපි නුවණ පවත්නවා සති සම්පජඤ්ඤය පවත්නවා කියපු විදිහට කරන්න. ඒ වගේම හිතගෙන එක තැනක ඉන්නකොටත් කය පිළිබඳවම නැඹුරු සිහියෙන් ඔබට අර විදිහටම ඉන්නත් පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් ඔබට මේ කය පිළිබඳව ධාතු මාත්‍රයක් කියන ධාතු සංඥාව භාවිත කරමින්ම කය පිළිබඳව සිහිය එළඹවා වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. එක එකට එකක් මේ නොදන්නා අනාත්ම රූප ධර්ම ටිකක් සතර මහා ධාතු මිටියක් තියෙන තැනක නේද මේ මේ ධාතු මිටිය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ලෝකෙ අල්ලගෙන ඉන්නේ මේ අනාත්ම ධාතුව මගේ කියලා පේන්නේ නැහැ කියන එක ගැන හොඳට මොන පවත්තන්නේ ඔබට ඒක තවදුරටත් මානසිකාරය කරන්නට අවශ්‍ය නම් හිසේ හිසේ ඉඳලා කිස්සල ඉඳලා ඔබට පුළුවන් පාදාන්තය දක්වාම මෙනෙහි කරලා බලන්න මේ පටවි ධාතු අධිමත්ත කොටස් ටිකක් නේද මේ එකක්වත් මම මගේ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ කොටස් එකක්වත් පටවි ධාතු අධිමත්ත එක කොටසක්වත් නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒක මගේ නෙමෙයි නේතම් මම නේසෝ හමස්මි මම ඒක ඉන්නවත් නෙමෙයි ඒක මගේ ආත්මයත් නෙමෙයි. කෙස් ගහක් ගැලවිලා කෙස් ගස් ටිකක් පැත්තක තිබ්බා කියලා මම මේක කියන්නේ නැහැනේ මේක මගේ මම ඔතනේ ඔතනක් මම ඉන්නවා කියලා. ඕක මගේ ආත්මික කොටසක් කියලා එහෙම කියන්නේ නැහැනේ. එහෙනම් අපි නොදන්න අනාත්ම ධර්මයක් නේද මේක මේ පවතින්නේ. ඒ විදිහට ඔබ කොටසින් කොටස මේ හැම මාස ඇට ආදී මේ ධර්මයන් ඔබට තේරෙන ධර්මයන් පිළිබඳ ඔබ සිහිනුවන පවත්ගෙන ඉන්න. එතකොට ඔබට පේනවා එතන තියෙන්නේ මේ අනාත්ම වූ සතර ධාතුවක පැවැත්මක්මයි කියන ඒ සිහිය සහ නුවණ ඔබට පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඉරියව්ව ගැටලුවක් කරගන්නේ නැතුව විවේකීව ඉන්න වෙලාවටත් ඔබට පුළුවන් ඒ සිහිය සහ නුවණ පවත්වන්නට. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් යොමු වෙනවා. දේශනා කරා විපස්සනා 18ක් තියෙන බව විදර්ශනා ඥාන 16ක් තිබෙන බවත් අසා තිබෙනවා. මේ අතර සම්බන්ධතාවයක් තියේද උදාහරණ වශයෙන් කහානුපස්සනාව වඩනකොට භංග ඥානෙ දිනු වෙනව නේද? ඒ වගේම විපරිණාමානුපස්සනාව වඩනකොට බහිතපත්තාන ඥානෙ දිනු වෙනවද? නැතිනම් මේ සියල්ල එකිනෙකට උදව් කරනවද කියලා. ඇතෙම එකිනෙකට උදව් කරනවා. විපස්සනාව ගැන කතා කරනකොට අපි ඒ ඒ સંદર્ભයන්ට අදාළව කතා කරනවා. සමහරලාට අපි 40 මේ ආකාරයට විපස්සනාව ගැන කතා කරනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලනවා වගේ තැන්වලදී අපිට මේ දකින්න පුළුවන්කමක් තියෙන සම 50 ලක්ෂණයක් අපි දකිනවා. ස්කන්ධයන්ගේ ඉදීම පිළිබඳව 25යි වැයවීම පිළිබඳව 25ක් විදිහට සම 50 ලක්ෂණයක් අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒතකොට මේ සම 50 ලක්ෂණයක්ම තේරුම් ගැනීම තුළ අපිට වෙන වෙනම අපි කතා කළොත් ඥාන සම 50ක් විදිහට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ඒ સંદર્ભයට අනුව කතා කරන්න පුළුවන්. ඉතින් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ තිබෙන භාවනාවක් පිළිබඳව දැක්කෙන ඒ ඥානයන් පිළිබඳව දැක්වෙනකොට එහි ආන්තරික ප්‍රභේදයන් විදිහට අපිට මේ විපස්සනා ඥාන කියන එක වෙනම හඳුනා ගන්නටත් පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ කොහොම කතා කළත් මේ ඔක්කොම අපිට එක පర్యాయයන් ඇතුලේ කතා කරන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඇතුළත සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. අර සම 50 ලක්ෂණය ඇතුළත අනිත් දේවල් සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. 44 ආකාර විපස්සනාව ඇතුළත සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ උදාහරණ හැටියට දක්වලා තියෙන කරුණු ටිකේ වගේම, ඒ කියන්නේ යම් කිසි තැනක කයානුපස්සනාව තියෙනවා නම් කයානුපස්සනාව ක්ෂය වශයෙන් දකිනකොට ඒ ක්ෂය ඥානය කියලා කියන්නේ ක්ෂය වීම පිළිබඳවනේ. ඉතින් ඒ ස්කන්ධයන්ගේ බිඳෙන බවමනේ. ඒ නිසා ඒක දකිනකොට තමයි භංග ඥානය උපදින්න. ඒකට කයනුපස්සනාව තිබුණොත් තමයි එතන භංග ඥානයක් තියෙන්නේ. එහෙම නැත්නම් ඒක උපදින්න විදිහක් ඇත්තේ නැහැ. ඒ වගේම විපරිණාමයේ තියෙනකොට ඒකම තමයි සංස්කාරයන්ගේ බය දකින්න තියෙන කාරණාව බවට පත් වෙන්නේ. ඒ නිසා මේ විදිහට අපිට ඒ දේවල් වල තියෙන සමාන ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේවා එකකට එකක් සම්බන්ධයි. වගේම එකකට එකක් උපකාර කරනවා. ඒ නිසා කෙනෙක් එක පැත්තකින් විපස්සනා වඩ아가ගෙන යනකොට අනිත් ඥාන අනිත් ධර්ම ටික එයාට එතන උපදිනවා. දැන් අපි සරල උදාහරණයක් හැටියට දුක්ඛානුපස්සනාව බලාගෙන යනකොට එයාට සංස්කාර ධර්මයන්ගේ තිබෙන ලක්ෂණ පිළිබඳ සංකතාදී ලක්ෂණ පිළිබඳව දකිනවනේ. ආ විපරිණාමාදී ලක්ෂණ පිළිබඳව දකිනවනේ. එතකොට ඒ දකින බවම තමයි යාගේ අනිත්‍ය දැකීම බවට පත් වෙන්නේ. එයා එතකොට දුකක් දකිනවා. එතකොට අනිත්‍යයි දුකයි දකින්න තැනක යාට අනාත්ම දර්ශනයක් පිහිටනවා. එනිසා එක තැනකින් අපි විපස්සනාව කියන දේ ආරම්භ කරනකොට අපිට අනිත්‍ය ඥානයන්ගේ පහළවීම ඉදීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා එකක් වඩනකොට අනිත්‍යව වැඩෙන්නේ ඒ ධර්මයේ එකකට එකක් සම්බන්ධ එකකට එකක් උපකාර කරගන්න ධර්ම නිසා තමයි අපිට ඒ ධර්මයන්ගේ විදිහට වැඩිම දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් යොමු වෙනවා. යම් රූපයක් අපි අසවල් රූපය දැක්කා කියලා හිතන විට චක්කුද්්වාරික චිත්ත වේදයක් ඇති මනෝද්වාරික අනුබන්ධන චිත්ත වේදි තුනක් ඇති විය යුතු බව අහලා තියෙනවා. එහිදී විපාක මට්ටමේ ඇති චක්කුද්්වාරික සිත්තල ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාව ඇතිවන්නේ දෙවනි තෙවනි ඇතිවන මනෝද්වාරික වීති වලින්ද කියලා. එතකොට විපාක මට්ටමේ ඇතිවන චක්කුද්්වාරික සිත්වල කියනකොට දැන් චක්කුද්්වාරික වීතිය ගත්තාම ඒකේ ජවම් සිත් උපදින අවස්ථාවේදී ජවම් සිත් කියලා කියන්නේම කර්ම සිත් තමයි. ඒක කුසල හෝ අකුසල වශයෙන් උපදින කර්ම සිත් තමයි. එතකොට ඒ උපදින කර්ම සිත් චක්කුද්්වාරික වීතියම උපදින. ඒ අනුබන්ධන වීතියන් වලදී ප්‍රඥප්ති ආදී ධර්මයන් පිළිබඳව තවත් අරමුණු කරමින් ඒක කුමක්දයි කියලා වඩා පෝෂණය කරමින් ඒක උපදිනවා. ඒක හරි. එතකොට හැබැයි ඒ ජවන් සිද්ධිහා බැලුවහම ඒ හැමතැනකම කර්ම ජවන් තමයි උපදින්නේ. ඊට පස්සේ ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාව ඇති වෙන්නේ දෙවැනි තෙවැනි ඇති වෙන මනෝද්වාරික වීති සිත්වලින්ද අසවල් දේ දැක්කා ලෙස දැන ගැනීමට මනෝද්වාරික වීති තුනක් පමණ ඇති විය යුතු නම් එවැනි අවස්ථාවක චක්කුද්වාරික වීතියෙහි කර්මජවන් ලෙස ඉපදිය හැකි සිත් මොනවාද? ඒකට කර්මජවන් විදිහට චක්කුද්වාරික වීතියේ කුසල අකුසල ආදී ඕන දෙයක් උපදින්න පුළුවන්. හැබැයි ඒක විපාක සම්තතිය නෙමෙයි. විපාක සම්තතිය කියන එක ජවන්සිට දක්වා පමණයි තියෙන්නේ. විඥානචරයා කියන එක ඒක ජවන්සින් දක්වා විතරයි තියෙන්නේ. රාගස්ස ජවනා කියනකොටම ඒක වර්තමාන කර්ම භවයට අයිති වෙනවා. ඒක විපාක සම්පතියෙන් ගිලිහිලා තියෙනවා. ඒ නිසා චක්කුද්්වාරික වීතිය ඇතුලේ තමයි ජවන්සිත් ටිකක් කතා කරන්නේ. ద్వාරික වීතිය කියලා කියන්නේ ඒ ద్వාරය මුල් කරගෙන උපදින චිත්ත වීතිය නිසා. නැත්නම් ඒ ඔක්කොම විපාක නිසා නෙමෙයි මේක ඇතුලේ කර්මක් තියෙනවා. එතකොට ඒ ජවන්සිත්වල යෙදෙන්නේ කර්ම. ඒක සමහරවිට ලෝභ දේශ මොහ වශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් එතන අප්‍රහීන අනුසය නිසා කුසල මට්ටමින් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම එබඳු කර්මයකට නැවත කෙලස් ටික එකතු කරන්න පුළුවන් කමක් තියෙනවා. ප්‍රතිසන්දි වශයෙන් යන්නේ අන්නේ කර්මයකට කෙලස් ටික එකතු කිරීම නිසා තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඒක නැවත ආශ්‍රෝපාදානයෙන් ඇසුරු වීම නිසා දැන් අපි කර්මයක් කළාට පස්සේ ඒ කර්මය පිළිබඳව ඒ කුසලයේ කුසල්සිත උපදිනවා. ඊට පස්සේ පසු අවස්ථාවල ආපහු මනෝද්වාරිකව ඒ කුසලය අපි මේ ditthi සහගතව ඇසුරු කරන්න පුළුවන්කම තියෙන ආත්මයක් තියෙනවා කියන තැනකින් ඊට පස්සේ කුසලයේම අරමුණු කරගෙන අපිට ලෝභ සහගත සිත් උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒක අනිවාර්යයෙන්ම අර මේ අනුබන්ධන චිත්ත වේදීන්ගෙන් උපදවනවා කියන එකම කියන්න පුළුවන් කමක් නැත්තේ. ඊට පස්සේ මනෝද්වාරිකව තමයි ගොඩක් වෙලාවට ඒ පිළිබඳව අපි කර්ම සකස් කරගන්නේ. පුද්ගල සංඥාවන් මේ මත උපදව ගන්න. ඒ නිසා කුසලය කියන එක අඥාන චර්යාවට ඇතුළත් කරන්නේ නැත්තේ ඒ නිසා තමයි. රාගස්ස රාගයේ, දෝෂයේ, මෝහයේ මේ ආදී ලෙස අකුසලයේ අඥාන චර්යාව හැටියට දක්වනවා. කුසලයේ දක්වන්නේ නැහැ. මොකද කුසලයේ ඇතුලේ අකුසල් නැති නිසා. එහෙනම් ඒ කුසල වීතිය ඇතුලේ අකුසල් නැහැ. හැබැයි ඊට පස්සේ උපදිනකොට ඊට පසු උපදින මනෝද්වාරික සිත් වලින් අරක කර්ම වශයෙන් කෙලස් එකතු කරමින් ඒකට හිතන්න පුළුවන්කම තියෙන ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන. අන්න එතකොට ඒක කර්ම බවට පත් වෙනවා. එතකොට ඥානචර්යාවක් වීමට නම් එතන හැම වෙලාවකදීම අර විපාක සම්පතියේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයන්ගේ ලක්ෂණ පිළිබඳව බලන්නට ඕනේ. එතකොට අර කුසල ජවන් නැතිනම් අකුසල ජවන් උපදිනවා කියන තැනක උපදින්නේ නැතුව එතන උපදින්න ගන්නවා එක්ක කාමාවචර කුසල ජවන් උපදින්න ගන්නවා. ඒකෙදී අර ධර්මයන් පිළිබඳ සම්මර්ෂණය කිරීම කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් එතනදී ලෝකෝත්තර චිත්තෝත්පාදය උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට කරන්නේ තර ධර්මයන්ගේ Nirodhe පෙන්වා දීම තමයි සිද්ධ කරන්නේ. කෙසේ වෙතත් කර්ම ජවන් උපදින තැනක තමයි ඒ අවස්ථාව තමයි භාවිත කරන්නේ අර විපාක ධර්මයන්ගේ Nirodhe පෙන්වා දීම සඳහා ඒ සිත්වල ඥානචර්යාව ඉපදවීමට භාවිත වෙන්නේ අන්න ඒ අවස්ථාව තමයි. කියන්නේ කර්ම ජවනයේ උපදින්නේ නැතුව ඒ කර්ම ජවනය වෙනුවට අර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණයන් පෙන්වා දීම සිද්ධ කරන ඥානචර්යාවෙහි හට ගැනීම පහළ වීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒක තමයි අපි මාර්ගයේ වැඩිම තුළ සමානුපාත කරගන්න, ලං කරගන්න දේ බවට පත් වෙනවා. මේ දෙක අතර තියෙන වෙනසක් තියෙනව නේද? වෙනසක් කියලා කිව්වේ දැන් ඉපදිලා අපිට ඒක ඇති බවට ඇසුරු වෙලා කෙලෙසින්ගෙනුත් ඇසුරු කරලා ඊට පස්සේ තමයි අපි ඕක නෑ නෑ මෙහෙම පෙනුනට මෙහෙම දෙයක් නේ තියෙන්නේ කියලා අපි බලෙන් හිතන්න යන්නේ. දැන් ඔන්න ඔය දෙක අතර තියෙන පරතරය අඩු කරගෙන අඩු කරගෙන අනේක තමයි කරන්නේ. එතකොට යම් කිසි තැනක එක වීතිය ඇතුලේ අපිට දකින්න පුළුවන් නම් අර ධර්මයන්ගේ Nirodhe අපිට ලෝකයේ උපාදාන වශයෙන් ඇසුරු කරන්න ලෝකයක් හම්බ වෙන්නේ නෑ ඒ චක්කුද්්වාරය ඇතුලේ. ඒක නිස්සෘත කරගෙන විඥානය තියෙන්නේ නෑ. ඒ විදිහට ස්පර්ශ ආයතන 6ම නිස්සිත කරගෙන විඥානයේහි පැවැත්මක් සිද්ධ වෙන්නේ නෑ එහෙම වෙනකොට. ඒ වගේම වේගයෙන් ධාවනය වෙන දුම්රියක සිටින මගියෙකු අවට පරිසරය නිරීක්ෂණය කිරීමේදී දිස්වන අයුරු සීමා නොකරන ලද මනසකින් අරමුණු කරගන්න අවස්ථාවකට සමාන කළ හැකිද? ඒක උපමාවකට ගන්න පුළුවන්. හැබැයි එයාට දකින රූපායතනය තියනවා කියන හැඟීම සහ ඒක දකින්නවා කියන පොදු චිත්‍රය තියනවා කියන තැනක හරියාගේ මනස තියනවානේ. එයාට එතන ගිහිල්ලා පොදු චිත්‍රය තියනවා කියන තැනක හරියාගේ මනස පිහිටා සිටීම තියනවා. ඉතින් මේ පොදු චිත්‍රය තියනවා කියන තැනක පිහිටා හිටියත් ඒකත් කර්මසහගත මනෝභාවයක් තමයි. එනිසා ඒක අර සීමා නොකරන ලද මනස කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නේද? ඒකට උපමාවකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක එක දෙයක් නිශ්චිත කරගත්තේ නැති වුනහම ඒ ගැන අපිට හිතන්න නිමිති නැහැනේ කියන එකට උපමාවක් හැටියට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක උපමාව ඇතුලේ ලොකු ගැඹුරු ධර්මයක් තියෙනවා මේ පැත්තේ උපමේය වශයෙන් අපිට තේරුම් ගන්න. මම හිතන කාරණාව පැහැදිලි ඇති කියලා. කියන්නේ පොදු චිත්‍රය කියන එක දැන් අපිට දෙයක් සීමා කරගත්තේ නැති වුණාට පොදුව පේන චිත්‍රය ඇතුළේ දෙයක් පේනවා කියන එක අපි අල්ලගෙන හිතුවේ නැති වුණාට දෙයක් ගැන පොදුවේ පේන චිත්‍රය ගැන අපිට ඇති බවට හැඟීමක් කෙනෙකුට උපදින්න බෑ. උපදින්න පුළුවන්. එනිසා ඒ අවස්ථාව සීමා නොකරන ලද මනසයි කීම ගැලපෙන්නේ නැහැ. එතකොට අපිට හේතු හේතුඵල ධමයක් එක්කම තමයි කතා කරන්නේ. ඒ අනුව ඉපදුන ඒ ප්‍රත්‍යනිරෝධයෙන් නිරෝධ වෙනවා කියන එක මත සීමා කරන්න දෙයක් හමු නොවෙනකොට සීමා නොකරන ලද මනසක වාසය කිරීම තමයි සිද්ධ වෙන්නේ රූපේ පැත්තේ. ඒ නිසා ඒක අපි ඒ විදිහට තේරුම් ගත්තාම නිවැරදියි. ඒ වගේම පංච උපාදානස්කන්ධය සකස් වීමේදී එක්ෂණයකට ආත්මීය හැඟීමක් ඇති වී අනිත්‍ය වී යන්නේ දයන් පැහැදිලි කර අත්භව පරියාපන්න බව පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලනවා. පංච උපාදානස්කන්ධය උපදිනවා කියනකොට දැන් යම්කිසි අවස්ථාවක ඒ ධර්මයෝ හටගත්තා නම් ඒ ධර්මයන්ගේ විඥානනාදී ලක්ෂණ ටික හටගත්තා නම් එතකොට ඒ මොහොතේදී ඒ ධර්මයන්ගේ ඉපදීම තියනවා පහළ වීම තියනවා ඊට පස්සේ ඒ ධර්මයෝ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා එතකොට එතන ආත්මිය කිසි දෙයක් නැහැ එහෙනම් අපිට ඒ රූපය පිළිබඳව අපිට හම්බ වෙන්නේ නැහැ නාම ධර්මයන් පිළිබඳව ඒක හම්බ වෙන්නේ නැහැ අත්භව පරියාපන්නයි කියලා අත්භව පරියාපන්නයි කියනකොට අපි දෙපැත්තකින් අර්ථය දක්වනවා. ඒ තමයි ඒ කියන්නේ ධර්මය ඇතුළේ අපිට ඔක විග්‍රහ කරගන්නට පුළුවන් කරුණු දෙකක් තියෙනවා. ඒ ඒ ආත්ම භාව ප්‍රතිලාභය අනුව ගිහිල්ලා තියෙනවා. මිනිස්සෙක් හැටියට ඒ මිනිස්සෙකුගේ ඇහැ අත්භව පරියාපන්නයි. ඔහුගේ ආත්ම භාව පරියාපන්නව තමයි ඔහුගේ ඇහැ උපදිලා තියෙන්නේ. ඒ වගේම ඇහැ උපදින මොහොතේදී එතන ඒ හිත යෙදෙනකොට රූපය ගැටිලා හිත යෙදෙනවා කියන මේ තුන්දෙනාගේ එකතුව සිද්ධ වෙන තැනකදීනේ අපිට රූපායතනයේ සහ ඇහි පැවැත්ම පැනවීම ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට මේ තුන්දෙනාගේ එකතුව සිද්ධ වෙනකොට ඒ මොහොතේදී ඒක ඒ ඇහැ අත්භව පරියාපන්නයි කියනවා. කෙනා කියන සංඛ්‍යාවට ගිහිල්ලා තියෙනවා. ඒ මොහොතට ඒ ඇහැ ඒ කියන්නේ මේ නාමය නෙමෙයි අත්භව පරියාපන්නයි. ඒ රූපය ඒ මොහොතට කෙනා කියන සංඛ්‍යාවට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ඒක අත්භව පරියාපන්නයි. කන අත්භව පරියාපන්නයි. මේ විදිහට මේ අත්භව පරියාපන්නයි. ඒක කෙනා කියන ගණයට ගිහිල්ලා තියෙනවා. සංඛ්‍යාවට ගිහිල්ලා තියෙනවා. මේ මොහොත හේතු ටික නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට ඒ ධර්මය නිරෝධයටපත් වෙනවා. ඒකට ඒ නිසා ඒක ආත්මයක පැවැත්මක් හෝ පැනවීමක් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි දැක්කේ නැති වුණොත් අපිට එකම ආත්මයක පැවැත්මක් විදිහට එක දිගට මේ ආයතන ටික තියෙනවා ආයතන ටික ඇතුලේ ජීවත් වෙන කෙනා හම්බෙනවා කියන එක සිද්ධ වෙනවා. හැබැයි මොහොතින් මොහොත මේ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය තේරුම් ගත්තොත් අත්බහව පරියාපන්නයි කියන එක තේරුම් ගත්තොත් මේ ස්පර්ශ ආයතන ටිකේ රූප රූප ධර්මයන්ගේ අපිට තේරුම් ගන්න පුළුවන් මේක හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් මෙතන ආත්ම වශයෙන් පනවන්න දෙයක් නැහැ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මරණාසන්න චිත්ත වේතියකට තමන් කළ කර්මයක් අරමුණේ පටන් ගන්නා චිත්ත වේතියේදී උපදින ජවන සිත් පහ හරහාද කර්මයක් සිදුවේ. මෙවැනි ප්‍රතිසන්දිය ලබන්නේ මරණාසන්න චිත්ත වේතියට අරමුණෝ කර්මයට අනුවද නැත්නම් මෙම චිත්ත වේතිය උපන් ජවන් සිත් පහ හරහා සකස් වන කර්මයට අනුවද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. එතකොට මරණාසන්න වෙලාවේදී උපදින්නේ යම්කිසි කර්මයක් කර්මණු කරමින් යම්කිසි තමන් කරපු හොඳ හෝ නරක යම්කිසි කර්මයක් කර්මණු කරමින් උපදින. ඒකට අර දන් දෙනකොට දැන් දන් දෙන අවස්ථාවක් සිහි වුණා කියන්නකෝ. ඒ අවස්ථාව සිහි වුණා කියලා කියන්නේ ඒහා සමාන සිතක් තමයි උපදින්නේ. ඒකට ඒහා සමාන සිතක් එතන උපදිනවා කියලා කියන්නේ ඒක ඒක අර කර්මයම තමයි. ඒ සිතම තමයි. ඒකම තමයි කර්මය ඒකට අනුරූපීව තමයි විපාකය ලැබෙන්නේ. ප්‍රතිසන්දි විපාකය ලැබෙන්නේ. ඒකට අනුරූපීව. ඒක නිසා වෙන කර්මයකට අනුරූපීව නෙමෙයි ඒ කර්මයට අනුරූපීව තමයි විපාකය කියන දේ ලැබෙන්නේ. නිසා අපිට ඒ සකස් වන කර්මයට අනුරූපීව කියනවා. අර කලින් කරපු කර්මයේම වියුක්තද කියලා බැලුවොත් මේ දැන් සිහි කරපේක නෑ ඒක වියුක්ත නැහැ. ඒ අර කර්මයේම අරමුණු කරගෙන ඒ හා සමාන සිතක් තමයි මෙතන ඉපදුනේ. ඒකට තමයි විපාක ගෙන විද්දෙන්නේ විපාක ලැබෙන්නේ. අර කර්මය නොඋනේ නම් මේ විදිහේ කුසලයක් ඉපදීමක් වෙන්නේ නැහැ. අරමුණු කිරීමක් වෙන්නේ නැහැ. ඒක අරමුණු කරන්න පුළුවන්කම තිබුණේ එහෙම දෙයක් සම්භව වුණ නිසා. එනිසා ඒ දැන් පහළ වුණ සිතට තමයි අනුරූපිය තමයි විපාක ලැබෙන්නේ. දැන් පහළ වුණ සිත කියලා කියන්නේ අර පෙර කර කර්මයේම අරමුණු කර ගැනීමක් විදිහටයි හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ රාත්‍රියේ නිදා ගන්නට පෙර ආනාපාන සති භාවනාව පුරුදු කරනවා. ඉතා හොඳින් දවසක් භාවනාව වැඩුණ අවස්ථාවකදී කය සැහැල්ලු වෙලා ඉහළට එසවෙනවා වගේ දැනුණා. භාවනාව ඉතා ඉක්මනින් නතර කළා. ඊට පස්සේ කිසිම දිනක අසා නැති පරිදි තියුණු වේදනාත්මක විලාප හඬක් ඇහුණා. ඒ වගේම කීපවරක් ඇහුණා. දැඩි දුර්ගන්ධයක් දින කීපයක් තිස්සේ වරින් වර දැනුණා. දැන් කායනුපස්සනාව පමණක් වඩනවා කියලා. ආනාපාන සති භාවනාව වඩනකොට මේ ඒක හිත තබපු ක්‍රමේ වරදක් වන්නටත් පුළුවන්. ඒ භාවනාවෙන් බාහිර අරමුණු වලට සිත නොතබා අර වගේ දේවල් උපදිනකොට ඒ දේවල් ඉක්මවා තමන්ගේ භාවනාව කරගෙන යෑම තමයි සිද්ධ කළ යුතු වෙන්නේ. සමහර වෙලාවට තමන්ගේ හිතේ උපදින විතර්කයන් නිසා එහෙම දේවල් පේන්න පුළුවන්කම තියෙනවා. ඇතැම් අවස්ථාවලදී එහෙම තමන්ගේ හිතේ උපදින විතර්ක නිසා නොවේ සමහර වෙලාවට අමනුෂ්‍යාදී උපද්‍රවයන් නිසා බාහිර පරිසරේ ඉන්න අමනුෂ්‍යාදී උපද්‍රවයන් නිසාත් එහෙම දේවල් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම බලපෑම් වෙන්න පුළුවන්කම තියෙනවා. සපියෝක අමනුෂ්‍යෙක් කියලා හිතලා දැන් මේ අමනුෂ්‍යලවන්න ඕනේ කියලා වෙන දේවල් කරන්න ඕනේ කියන එක නෙමෙයි මේ කිව්වේ. ඔබ භාවනාවට පෙර ආතුව තුනුරුවන් වන්දනා කරලා තුනුරුවන් කමා කරගෙන පූර්වක්‍ෘත්‍ය මනමින් සිද්ධ කරලා තමන්ගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඒ භාවනාව සිද්ධ කරන්න පටන් ගන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ ආනාපාන සතිය වැඩුවත් මොන සද්ද ඇහුණත් ඒකට හිත නොතිය මගේ ජීවිතය මම බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්නේ කියලා ඒ අදහස හිතේ දැඩි කරගෙන නැවත නැවත භාවනාවට නැඹුරු වෙලා ඒක කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ අවස්ථාව යම් කිසි විදිහකින් ඔබේ හිත බැහැරට වඩාත්ම නැඹුරු වෙනවා කියලා පේනවා නම් ඔබ එතනින් භාවනාව නතර කරන්න ඒක දිගට කරගෙන යන්න එපා ඒ පිළිබඳව උපදෙස් ලබා ගැනීම ඊටාම ඉක්මනින් සිද්ධ කරන්න භාවනා කරනකොට අර පූර්වක්‍ෘත්‍ය වැඩිම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න අර වගේ ගන්ධයන් ආදී දේවල් තියෙනවා නම් එතකොට අපිට පුළුවන් ආටානාටිය සූත්‍රය වගේ දේවල් භාවිත කරලා අපිට යම්කිසි ආකාරයක උපද්‍රවයක් තියෙනවා නම් ඒක දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට මේ ඇති වුණු අද දවසේදී අපිට යොමු වෙලා තිබුණ ගැටලු ටිකට පිළිතුරු ලබා දුන්නේ. ඉතින් ඔබට ඇති වෙන ඕනම ප්‍රශ්නයක් විමසන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. කල්පනා කරගන්න පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදස්සන සාමිනහන්සේට අවසරයි මා කඩවල නන්දරත්න සාමිනහන්සේට සාමිනහන්සලා දෙනමට මුතුන් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරනවා